ජාතික විදායක සභාව තෝරාගත් කරුණු කීපයක් මූලික කරගෙන එම කීපය ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන දේශපාලන ආයතනයක් නෛතික ආයතනයක් කියන්නත් බෑ. ඊට පිටින් තමයි ඉන්නේ ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය, පාර්ලිමේන්තුව. ඒක තමයි ආණ්ඩුව. ආණ්ඩුව තමයි ක්‍රියාත්මක වෙන්න ඕන රටේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන්. ජාතික විදා සභාවේ මූලික වශයෙන් තියෙන කරුණු ප්‍රමාණය මෙන්න මේවා. එකක් තමයි විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ කරන පියවර ගැනීම. ඊළඟට ඒ සඳහා 19 වෙනි සංශෝධනය මාර්තු මාසෙ ගේනවා. ඒක එකක්. ඊළඟට ගත්තම තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත් කිරීම. ඊළඟට ගත්තම ජනතාව පීඩාවට පත් කරන බදු ප්‍රමාණයක් අඩු කරලා ජනතාවට යම්කිසි සහනයක් ලබා දීමට අදාළ කරන යම් මැදිහත් වීමක් කර ගැනීම.